ඒකූන වීසතිමෝ පරිච්ඡේදෝ 19 වෙනි පරිච්ඡේදය බෝධි ආගමන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වීම මහා බෝධි රක්කනත්තං අට රස රතේසබෝ දේව කුලානි දත්වාන අට්ඨ මච්ච කුලානිච ධර්මාශෝක මහරජුරු අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ශක්තිය පවුල් 18ක් ලබා දුන්නා. ඇමෙති පවුල් 8කුත් ලබා දුන්නා. අට්ඨබක්මන කුලානි අට්ඨවේස කුලානිච ගෝපකානං තරච්චානං කුලිංගානං කුලානිච බ්‍රාහ්මණ පවුල් අටකුත් ලබා දුන්නා. ගෘහපති සිටු පවුල් අටකුත් ලබා දුන්නා. ගොපළු පවුල් වලිනුත් වලස් කුලේ පවුල් වලිනුත් කාලිංග කුලේ පවුල් වලිනුත් තතේව පේසකාරානං කුම්භකාරානමේවච සබ්බේ සම්පිසේනීනං නාගයක්ඛානමේවච ඒ වගේම පේසකාර කුලයේ පවුල් වලිනුත් කුඹල් කුලයේ පවුල් වලිනුත් සියලු සේනාවන්ට අයත් පවුල් වලිනුත් නාගයක්ෂ කුලයන්ගේ පවුල් වලිනුත් අටබැගින් ලබා දුන්නා හේම සංජෝගතේ චේව දත්වා අට්ටට මානදෝ ආරෝපෙත්වා මාබෝධින් නාවං ගංගාය බෝසිතං ඊට පස්සේ රජුරුව අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේට නිතිපතා පැන් වැඩීමට රන් කලස් 8කුත් රිදී කලස් 8කුත් ලබා දුන්නා ගංගා නම් නදියේ ඊතා අලංකාරව සරසන ලද නැවත අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ නැංගෙව්වා සංගමිත්තං මහතෙරින් සහේකාදස බික්කුණෙන් තතේවාරෝපයත්වාන අරිට්ඨ පමෝකේ පිච සංගමිත්තා රහත් භික්ෂුණීන් වහන්සේ සමග 11 නමක් රහත් භික්ෂුණීන් වහන්සේලාත් ඒ නැවෙහිම නැංගෙව්වා. ලංකාවෙන් පැමිණි අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රමුඛ පිරිසත් නැංගෙව්වා. නගරානික්කමිත්වාන විඤ්ඤාට වේමතිච්ඡසෝ තාමලෙත්තිං අනුපත්තෝ සත්තාහේනේව භූපති ලංකාවට වැඩමවන මහා බෝධියට පසුගමන් පිණිස පාටලී පුත්‍ර නගරයෙන් එක්මුණු ධර්මාශෝක රජුරුව පහළට යමින් වින්ධ්‍යා වනයත් පසු කරලා තාම්‍ර ලිප්තියට සතියකින් සැපත් වුණා. අච්චුල රාබි පූජායේ දේවානාගනරපිච මහා බෝධිං පූජයන්තා සත්තාහේනේ උපගාගමං දෙවියනුත් නාගයනුත් මිනිසුත් කරනු ලබන උදාර වූ පුද පූජාවන් ලැබමි අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ වඩා හිඳුවාගත් නෞකාව සත් දවසකින්ම තාමලිප්තියට සැපත් වුණා. මහා සමුද්ද තේරම්මි මහා බෝධින් මයිපති තපාපෙත්වන පූජේසි මහා රජේන සෝපුන ධර්මාශෝක රජුරුවෝ අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මහා සමුද්‍ර තීරයේ වඩා හිඳුවලා ආයෙමත් දඹදිව මහා රාජ්‍යයෙන් පූජා කළා. මහා බෝධින් මහා රත්ජේ අபிසින්චිය කාමදෝ මග්ග සිර සුඛ පක්කේ දිනේ පාටිපදේ තතෝ උච්චාරේතුම් මහා බෝධින් තේහි වට අට්ඨේ සාල මූලම් මිදින්නේයි ජාතුංග තකුලේසෝ උක්කෙපිත්වාන මහා බෝධින් ගලමත්තං ගලං තහෙන් ඕගායත් වාසනාවය පතිත්තාපේ සාදුකං කැමැති දේ දෙන රජුරුව දඹදිව මහා රාජ්‍යයෙන් අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ අභිෂේක කරවා දුවප් මාසයේ පුරපක්ෂයේ පළවෙනි දවසේ එතනින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ නැවට වැඩමවන්ට පාටලී පුත්‍ර නගරයේ මහා සල්රුක් සෙවණේදී බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස ලබා දුන් ජාතියෙන් උසස් වූ පවුල් අටබැගින් වූ පිරිස් අටක් සමගින් රජ්ජුරුවෝ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩහුන් රන් කටාරම ඔසවාගෙන ගෙල ප්‍රමාණයට මුහුදු ජලයේ බැසගෙන ඊතා පරිස්සමෙන් නෞකාවෙහි වඩා හිඳෙව්වා. නාවං ආරෝපයත්වාතං මහතේරින් සතේරිකං මහරෙට්ටං මහා මච්ඡං ඉදං වචනමබ්‍රවි රහතරණින් වහන්සේලා සහිත සංඝමිත්තා රහතරණින් වහන්සේ නැවට නංවලා අපගේ මහා අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිසත් නැවට නංවලා අරිට්ඨ ඇමතිතුමාට මෙහෙම කිව්වා අහං රජ්ජේන තික්කත්තුං මහා බෝධිම පූජයෙන් ඒව මේවා විපූජේතු රාජා රජ්ජේන මේ සකා මන් තුන් වතාවක්ම දඹදිව මහා රාජ්‍යයෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ පිදුවා. ඒ අයුරින්ම මාගේ හිතමිත්‍ර දේවානම්පියතිස්ස රජුරුව ලංකා රාජ්‍යයෙන් මේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ පුදත්වා. නිදං වත්වා මහරජා තිරේ පංජලි කෝටිතෝ ගච්ඡමානං මාබෝධින් පස්සං අසෝ නිවතේ මේ විදියට කියූ ධර්මාශෝක මහරජුරුව බෝධින් වහන්සේට වන්දනා කරගෙන මොහොදු තීරයේ සිටගෙන සිටියා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දඹදිව අතහැර ලංකාදීපය බලා නැවෙන් වඩිනවා දකිද්දී කඳුළු වැగిරෙව්වා මහා බෝධි වියෝගේන ධම්මාශෝකෝ සසෝකවා කන්දෙත්වා පරිදේවිත්වා අගමාසෙසකං පුරං අන්න මගේ දසබල තථාගතයන් වහන්සේගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ හිරු මඩලක්සේ රශ්මි ධාරා විහිදුවමින් වඩිනා පූර්ව බලාපල්ලා කියමින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ වෙන්වීමෙන් ශෝකයටපත් ධර්මා ශෝක මහරජුරුව නොඑක් අයුරින් බුදු ගුණ කිය කියා හඬ හඬ වැළපි වැළපි පාටලී පුත්‍ර නගරයට ගියා මහා බෝධි සමාරුල්ලා නව පකන්දි තෝයදෙන් සමන්තායෝජනේ වේචි සංනිසීදි මහන්නවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩා හිඳුවාගත් නෞකාව මහා සයුරට වේගයෙන් ඇතුළු වුණා. මහා සයුරේ නැව වටා යොදුනක් ප්‍රමාණයේ මුහුදු රළ නැවතී ගියා. පුප්පින්සු පංච වන්නානි පදුමානි සමන්තතෝ අන්තලිකේ පවජ්ජෙන්සු අනේක තුරියානිච හාත්පස මුහුදු ජලය පාට පහකින් යුතුව නෙළුම් මල් පිපී ගියා. අහසින් මෙහි තූර්යනාදයන් නොඑක් අයුරින් ඇසුණා. දේවතායි අනේකයි පූජානේකා පවත්තිතා ගහේතුංච මහා බෝධින් නාගකසුං විකුබ්බනං දේවතාවුන් විසින් නොඑක් විදිහේ පුද පූජාවන් පැවැත්තුවා. ජයසී මහා බෝධින් වහන්සේ තමන් සතු කර ගැනීම පිණිස මොහොඳු ඇසි නාගයෙන් ඉරිදි බලයෙන් නොයෙක් බලපෑම් කරන්න පටන් ගත්තා. සංගමිත්තා මහතේරි අභිඤ්ඤා බලපාරගා සුපන්න රූපා හොත්වාන තේතාසේති මහෝරගේ එතකොට අභිඥා බලයෙන් පරතරපත් අපගේ සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ගුරුළු රාජයෙකුගේ වේශයක් ඉරදියෙන් මවාගෙන ඒ මහා නාගයින්ව තැතිගැන්වුවා. තේතාසිතා මහා තේරින් යාචිත්වාන මහෝරගා නයත්වාන මහා බෝධින් බුජංග භවනං තතෝ තැති ගැනීමටපත් මුහුදු වැසි නාගයි සංගමිතා මහරහත් තෙරණින් වහන්සේට නොඑක් අයුරින් ආයාචනා කරලා අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රං කටාරම පිටින් නාග බයවණයට නැවෙන් වඩමවා ගත්තා. සත්තාහං නාග රජ්ජේන පූජායි විවිධායිච පූජයත්වා නානෙත්වා නාවයන් තපයෙන් සුතේ සතියක්ම නාග රාජේනුත් නොයෙකුත් පුද පූජාවන් ගෙනුත් මහත් ශ්‍රද්ධාවෙන් පූජා පවත්වලා නැවතත් නැවට වඩම්මලා එහි වඩා හිඳෙව්වා තද හේව මහා බෝධි ජම්බුකෝල මෙදාගමා දේවානං පියතිස්සෝතු රාජා ලෝකෛතේ රතෝ සුමනා සමනේ රම්මා පුබ්බේ සුගත දාගමෝ මග්ගසිරාදි නතෝ පබූතිවච සාදරෝ සුමන සාමනේ රම්මා පුබ්බේ සුගත දාගමෝ මග්ග සිරාදි දිනතෝ පබූතිවච සාදරෝ මීට කලින් එදාම ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ලංකාද්වීපයේ දඹකොළ පටුනට වැඩම කොට වදාලා ලෝකයාගේ යහපත උදෙසා කරන කටයුතු වල ඇලී සිටින දේවානම් පිතිස්ස රජතුමා මේට කලින් ධාතුන් වහන්සේලා වැඩමවද්දී සුමන සාමණේරයන් වහන්සේගෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීම ගැන අසා දැනගෙන තිබුණා. මුදුවක් මාසයේ පුරපක්ෂයේ පළමු දවසේ පටන්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා පවත්වනු පිණිස මහත් ආදරයෙන් යුක්තව සිටියා. උත්තර ద్వාරතෝ යාව ජම්බුකෝලං මහපතං විභූසයිත්වා සකලං මහා බෝධිගතසයෝ අනුරාධපුර නගරයේ උතුරු දොරටුවේ සිට දඹකොළ පටුන වරාය දක්වා ඇති මහා මාවත ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීම වෙනුවෙන් මුළු මාර්ගය දිගටම පංචවරණ පුෂ්පයන්ගෙන් අලංකාර කෙරෙව්වා. සමුද්දාසන ශාලාය තනේ තත්වා මහන්න වේ ආගච්ඡන්තං මහා බෝධින් මහා තේරින්දියාදස සමුද්‍රාසන ශාලාව පිහිටි ස්ථානයේ වූ ශාලාවක සිටි රජුරෝ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඍදි බලය මහිමයෙන් මහා සයුරෙන් වැඩමවන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දැක බලාගත්තා තස්මින් තානේ කතාසාල පකසේතුං තමබ්බුතං සමුද්දාසන සාලාති නාමේනාසෙද පාටකා මහසයුරින් වැඩම කරවන ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දැකගත් ආශ්චර්ය අද්භූත ආකාරයේ ඉස්මතුකට පෙන්වීම පිණිස එතන කරවපු ශාලාව සමුද්‍රාසන ශාලාව නමින් ලංකාවේ ප්‍රසිද්ධියටපත් වුණා. මහා තේරානුභාවේන සද්දින් තේරේහි චේහිච තද හේව ගමාරාජා ජම්බුකෝලං සසේනකෝ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ඒ තෙරුන් වහන්සේලා සිවුරංග සේනාව සහිත වූ රජුරුව දඹකොළ පට්නට එදාම පැමිණියා. මහා බෝධාගමේ පීති වේගේනුන්නෝදානයන් ගලප්පමානං සලෙලං විගහෙත්වා සුවික්ගෝ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීම ගැන උපන් ප්‍රීති උද්වේගයෙන් යුක්තව අන්න අප භාග්‍යතුන් වහන්සේගේ හිරු රස බඳු රස ධාරා විහිදුවමින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩින අයුරු යනාදීන් වශයෙන් උදන් අනමින් මනාව පිහිටි අඟපසඟ ඇති දේවානම්පියතිස්ස රජුරුව ගල ප්‍රමාණයට මුහුදු දියට බැස්සා. මහා බෝධින් සෝලසයි කුලේ සහ මුන්දනා ආදායෝ රෝපයත්වාන වේලායන් මණ්ඩපේ සුබේ තපයත්වාන ලංකින්දෝ ලංකා රජ්‍යේන පූජයෙන් සොලසන්නං සමප්පෙත්වා කුලානං රජ්‍ය මත්තනෝ සයං දෝවාරි කට්ඨානේ තත්වාන දිවසේ තයෝ තත්තේව පූජං කාරේසි විවිධං මනෝජාදීපෝ ලංකාවේ සිටි දහසක් වූ මහා කුලයන් හා එක්ව ජයශ්‍රී මහා බෝධින් වහන්සේ හිස් මුදුනින් වඩමවාගෙන ඇවිත් වෙරළෙහි කරවපු ඊතා අලංකාර මණ්ඩපයක වඩා හිඳවපු ලංකාධිපති දෙවන පෑතිස් රජුරුව ලංකා රාජ්‍යයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිදුවා. රජ්ජරුවෝ තමන්ගේ රාජ්‍ය ඒ දහසක් වූ කුලයන්ට බාරකොට තමන්ම දොරටුපාල තනතුර ලබාගෙන තුන් දවසක් දොරටුපාලයෙක් හැටියට සිටි රජ්ජරුවෝ එතනදීම නොයෙක් පූජාවන් පැවැත්තුවා. මහා බෝධින් දසමියං ආරෝපෙත්වා රතේ සුභේ ආනයන්තෝ manussින්දෝ දුමින්දං තං තපපයි හුඳුප් මාසේ පුරපක්ෂේ දසවෙනි දවසේ ඊතා සුන්දර රතයක අපේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වඩා හිඳුවාගෙන එන රජ්ජුරුවෝ පාචේන විහාරයේ ඉදිවන ස්ථානයේහි බෝධීන් වහන්සේ තැබෙව්වා. පාචීනස්ස විහාරස්ස ධානේ තාන විචක්ඛනෝ පාතරසං පවත්තේසේ සසංගස්ස ජනස්සසෝ ඒ ඒතන් පිළිබඳ වටහා ගැනීමේ දක්ෂ වූ රජ්ජුරු පාචීන විහාරයේ පිහිටන තැනට වැඩමවා වදාළ සංඝයා වහන්සේලාටත් පැමිණි මහජනයාටත් හීල ආහාරය පිළිගන්නවා. මහා මහින්ද තේරත් කතං දස බලේන තං කතේසිනාග දමනං රඤ්ඤෝ තස්ස අසේසතෝ එතනදී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දසබලධාරී භාග්‍යවතුන් වහන්සේ විසින් ලංකාවේ නාගදීපයෙහි කරන ලද නාග දමනය ගැන රජ්ජරුවන්ට සම්පූර්ණයෙන්ම විස්තරව සහිත පහදා දී වදාලා තේරස්ස සුත්වා කාරෙත්වා සංඥානානි තහෙන් තහෙන් පරිබුත්තේ සුඨානේසු නිසජ්ජායි සත්තුනා රජ්ජුරුවෝ අපගේ භාග්‍යතුන් වහන්සේ ලංකාවේ නාගදිවයින්ට වැඩම කොට කළ නාග දමනයේ විස්තර අහලා සාහතුන් වහන්සේ ඒ තැන්වල වැඩහුන් තැන් පරිභෝග කළ තැන් සලකුණු කෙරෙව්වා තිවක්කස්ස බ්‍රාහ්මනස්ස ගාමද්වාරේච භූපති තපාපෙත්වා මහා බෝධින් තානේ සුතේ සුතේ සුච සුන්ද වාලුක සන්තරේ නානා පුප්ප සමාකුලේ පග්ග හේත දජේ මග්යේ පුප්පං එක විභූසිතේ මහා බෝධිං පූජයන්තෝ රත්ත්‍යං දිව මතං දිතෝ ආනයත්වා චුන්දසියං අනුරාධ පුරන්තිකං රජතුමා තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි දොරටුව ළඟ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳෙව්වා. දඹකොළ පටුනේ සිට අනුරාධපුරයේ තෙක් මාර්ගයේ ඒ ඒතන වඩා හිඳුවා. සුදුවැලි අතුරවල නොයෙක් මල් වර්ග වලින් සරසවල දජපතාක ඔසවල තනින් තන මලින් මාලාවෙන් සරසූ කනුතබ්බවලා දිවා රාත්‍රී දෙකේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කලයුතු පූජාවන් අනදස්ව නිතර වෙලා පුද පූජා පවත්වලා හුඳුවප් මාසයේ පුරපක්ෂයේ 14 වෙනි දවසේ අනුරාධපුරයට සමීප වුණා. වණ්ඩමානක ඡායාය පුරං සාදු විභූසිතං උත්තරේන ච ద్వාරේන පූජයන්තෝ පවේස්‍ය එදින සවස් යාමයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා පවත්වමින් ඊතා අලංකාර ලෙස සරසූ නගරයට උතුරු දොරටුවෙන් ඇතුළු වුණා දක්ඛිනේන ච ద్వාරේන නිකමිත්වා පවේස්‍ය මහා මේඝ වනාරාම චතුබුද්ද නිසේවිතං ඊට පස්සේ දකුණු දොරටුවෙන් නගරයෙන් නික්මෙලා කකුසන්ද කොණාගමන කාශ්‍යප ගෞතම යනා සතර බුදුරජාණන් වහන්සේලා සමාපත්‍ය සුවයෙන් වැඩහිදීමෙන් පරිභෝග කරන ලද මහමෙවුනා උයනට පිවිසියා. සුමනස්සේව වචසා පදේසං සාදු සංකතං පුම්බ බෝධිටි තත්ථානං උපනෙත්වා මනෝරමං සුමන ශාමණේරයන් වහන්සේගේ වචනය පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාත් වැඩ සිටියේ පවිත්‍ර භූමි ප්‍රදේශය ඉතා අලංකාරව සරසවලා තිබුණා. ඒ මනරම් භූමියට අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමෙව්වා. කුලේහි සෝසෝලසහි රාජාලංකාරධාරී ඕරෝපෙත්වා මහබෝධින් පතිට්ඨාපේතු මොසජී රාජාභරණයන්ගෙන් සැරසීහුන් ඒ දහසක් මහා කුලයන්ට අයත් පිරිස අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රතයෙන් බස්සවා එතන පිහිටුවීම පිණිස ඊතා පරිස්සමෙන් අතින් මුදා හැරියා. හත්තතෝ මුත්ත මත්තාස අසීති රතනං නබං උග්ගන්්වානටිතා මුංචි චබ්බන්නාරංසියෝ සුභා අතින් නිදහස් වුණා පමණයි අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසූරියනක් පමණ අහස උසට පැන නැග ආකාශයේ වැඩ හිඳිමින් ඊතා අලංකාරව සත් වර්ණ රශ්මි ධාරා විහිදුවා සිට දීපේ පත්තරියා හච්ච බ්‍රහ්ම ලෝකං තිතාහෝ සුරේ අත් ගමනායාව රශ්මියෝතා මනෝරමා ඒ මනරං රශ්මි ධාරාව ලංකා දීපයේ පොළවේ වැදිලා බ්‍රහ්ම ලෝකය දක්වා පැතිරිලා හිරුවවරට යනකල්ම පැවතුණා පුරේසා දස සහස්සානේ පස්සන්තා පාටිහාරියේ විපස්සෙත්වා නාරහතං පත්වානයිද පබ්බජුං මේ මහා ප්‍රාතිහාරියෙන් ඊතා පැහැදීමට පත් දසදහසක් පුරුෂයින් බුද්ධානුස්සතිය මුල්කොට විදර්ශනා වඩා උතුම් අරිහත්ත්වයටපත් වෙලා මේ බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලබා ගත්තා. උරුහිත්වා මහා බෝධින් සූර්යත්ංගමේ තතෝ රෝහිණියා පතිත්ථසේ මහියං කම්පි මේ දිනේ හිරු බැස යද්දී අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අහසෙන් පහළට වැඩම කොට රෙහෙන නැකතින් පොළොව මත පිහිටා වදාලා. එතකොට මහ පොළව කම්පා වුණා. මූලානිතස්ස උග්ගන්त्वा කටාහමුක වට්ටීතෝ විනද්දන්තා කටහං තං ඕතරෙන් සුමහිතලං ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඒ සිරියල් රේඛාවලින් හටගත් මුල් රන් කටාරම වටා වැළඳ ගනිමින් පහළට ඇවිත් මහ පොළොවේ බැසගත්තා. පතිට්ඨිතං මහා බෝධින් ජනා සම්වේ සමාගතා ගන්ධමාලති පූජාහි පූජයෙන් සුසමන්තතෝ එතනට රැස් වූ සියලු මහජනයා මැනවින් පොළවේහි පිහිටා වදාළ අපගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට හාත්පසින් සුවඳ මල් ආදියෙන් පූජාවන් පැවැත්තුවා මහා මේ ගෝපවස්සිත හිමගම්භා සමන්තතෝ මහා මොදින් චාදයන්සු සීතලානි ගණානිච එතකොට මහ වැස්සක් ඇදහැළුණා ආත්පස හිම ගැබිනුත් සීතල වලාවන්ගෙනුත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වසාගත්තා. සත්තහනි මහා බෝධින් තහින් ඒව අදස්සනා හිම ගම්මේ සම්නිසේදේ පසාද ජනනී ජනේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ලංකා වාසයෙන් තුල මහත් ශ්‍රද්ධා උපදවමින් අපගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ එහිම නොපෙනී ගොස් සත් දිනක් ඒ හිමගැමෙහි වැඩ වාසය කළා. සත්තහ තික්කමේ මේඝා සම්මේ අපගමෙන් සුතේ මහා බෝධිච දිස්සෙත්ථ චම්බන්හාරංසයෝ පිච සද්දවස ඉක්ම ගියාට පස්සේ සියලු වලාකුළු පහ වෙලා ගියා. ෂඩ්වර්ණ රශ්මි ධාරා විහිදුවමින් අපගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින අයුරු දැක බලා ගන්නට ලැබුණා. මහා මහින්ද තේරෝච සංඝ මෙත්තාච වික්ඛුනේ තත්තා ගංචොං සපරිසා රාජා සපරිසෝ පිච මහා සංඝ පිරිස සහිත අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ භික්ඛුණීන් සහිත වූ සංඝ මෙත්තා රහත්තරණින් වහන්සේ පිරිස සහිත රජ්ජරුවොත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩහුන් තැනට පැමිණියා. කත්තියා කාජරග්ගාමේ චන්දනග්ගාම කත්තියා තිවක්ක බ්‍රාහ්මනෝ චේව දීපවාසී ජනාපිච කතරගම වැසී ශත්‍යවරු චන්දනගමෙහි ශාත්‍රියවරුත් තිවක්ක බ්‍රාහ්මණයත් ලංකාදීප වාසී බොහෝ ජනයාත් දේවානුභාවේන ගංචොං මහා බෝධි මහොස්සුකා මහා සමාගමේ තස්සෙන් පාටිහාරය විම්මතේ දේවානුභාවයෙන් එතනට පැමිණියා. ජය ශ්‍රී මහා බෝධි පූජා මහෝත්සවයට උනන්දුයෙන් රැස් වූ ඒ මහා ජනය නොයෙකුත් ප්‍රාතිහාර්යයන් නිසා පුදුමයෙන් පුදුමයටපත් වුණා. පක්කං පාචීන සාකාය පෙක්ඛතං පක්ක මක්කතං තේරෝ පත්තමාදාය රූපේතුං රාජිනෝ අදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ නගිනහිර පැත්තේ ශාකාව දෙස බලාගෙන සිටින විට හොඳින් මෝරාගිය බෝගෙඩියක් ඒ අවස්ථාවේම වැටෙද්දී ඒ අරගත් මිහිඳු මහරහතන් වහන්සේ ඒ රෝපණය කිරීම පිණිස රජුරවන්ට දුන්නා පන්සෝනං ගන්ධ මිස්සානං පුන්නේ සොන්න කටහකේ මහා සත්තස්ස තානේතං තපිතං රූපයසරෝ මහා ආසනය මත සුවඳ පස් පුරවා තිබුණු රන් කටාරමේ ඒ බෝගිඩිය රජුරෝ රෝපණය කළා පෙක්කතං ඒව සම්බේසං උග්ගන්त्वा අට අංකුරා ජායං සුබෝධිතරුණා අටං සචතු හත්ක හැමෝම බලාගෙන සිටිද්දී ඒ බෝගෙඩියෙන් අංකුර අටක් පැන නැංගා රියන් සතරක් උසට යෝන් බෝධින් වහන්සේලා බවට පත් වුණා රාජාතේ බෝධි තරුනේ දිස්වා විම්මිත මානසෝ සේතච්ඡත්තේන පූජේසි අභිෂේක මදාසිච රජ්ජුරුවෝ ඒ යෝන් බෝධින් වහන්සේලා දැකලා පුදුමයටපත් වූ සිතින් යුක්තව ශ්වේතච්ඡත්‍රයෙන් පිදුවා අභිෂේකයක් දුන්නා. පතිට්ඨපේසියත්තන්තං ජම්බුකෝලම්මි පට්ඨන මහා බෝධිටි තත්ථානේ නාවායෝරෝහනේ තදා ඒ බෝධින් වහන්සේලාට නමින් එක් නමක් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාදීපයට වැඩමවාගෙන ආ දවසේ නැවෙන් ගොඩ වඩම්මලා පළමුවෙන් වඩා හිඳවා ප්‍රස්ථානය රෝපණය කෙරෙව්වා. තිවක්ක බ්‍රාහ්මන ගාමේ තුපාරමේ තතේවච ඉස්සර සමනාරාමේ මට මේ චේති අංගනේ තිවක්ක බ්‍රාහ්මණයාගේ ගමෙහි තව නමක් රෝපණය කෙරුවා. ඒ වගේම තූපාරාමයේ බෝධින් වහන්සේ නමක් රෝපණය කෙරුවා. ඉසුරු මුනිය හෙවත් කසුප්ගිරි වෙහෙරේ ඉහළ බෝධිකරයෙහි තව නමක් රෝපණය කෙරුවා. පඨමක චේතියංගනයෙහි තා බෝධින් වහන්සේ නමක් රෝපණය කෙරෙව්වා. චේතිය පබ්බතාරාමේ තතකජර ගාමකේ චන්දන ගාමකේ ചാති ඒකේකං බෝධිලට්ඨිකං මෙහෙන්තලේ සෑගිරි අරමෙහි තවත් බෝධින් වහන්සේ නමක් රෝපණය කළ අතර කතරගමත් චන්දනගමෙහි එක එක බෝධින් වහන්සේ නමක් රෝපණය කෙරෙව්වා. සේසා චතුපක්ක ජාතා දත්තින්ස බෝධිලට්ටියෝ සමන්තා යෝජනට්ඨානේ විහාරේසු තහෙන් තහෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනිත් ශාඛාවලත් ගෙඩි හතරක් හටගෙන තිබුණා. ඒ වායෙන් යෝන් බෝධින් වහන්සේලා 30 දෙනමක් හටගත්තා. ලංකාව පුරා යදුණක් ගානේ ඒ ඒ විහාරස්ථානවල ඒ බෝධීන් වහන්සේලා රෝපණය කෙරෙව්වා. දීපවාසේ ජනස්සේව හිතත්තාය පතිට්ඨිතේ මහා බෝධි දුමින් ධම්මේ සම්මා සංබුද්ධ තේජසා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ තුල පිහිටි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේජස කරන කොටගෙන ලංකා වාසීන්ගේ හිතසුව පිණිස මනවින් පිහිටියා අනුලස සපරිසා සංගමිත්තාය තේරියා සම්තිකේ පබ්බදත්වාන අරත්තමපාපුන කන්‍යාවම් 500කගෙන්ද අන්තපුර ස්ත්‍රීන් 500කගෙන්ද පිරිවර සහිත අනුලා දේවී සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වෙතින් පැවිදි බව ලබාගෙන උතුම් අරිහත්ත්වයට පත් වුණා. අරිටෝස පංචසත පරිවාරෝ චකත්තියෝ තේරන්තික පම්බදත්වා අරහත් මපාපුන ඒ අරිට්ට රාජපුත්‍රයා 500ක් පිරිවර සහිතව මේදු මහරහතන් වහන්සේ වෙතින් පැවිදි බව ලබාගෙන උතුම් අරිහත්වයටපත් වුණා යාන සත්‍ය කුලානත් මහබෝධි මිදාහරං බෝදාහර කුලානත තානිතන පවොච්චර යම් අටසිත කුලයක් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මෙහි වඩමවාගෙන ආවාද ඒ හේතුව නිසා ඔවුන්ව බෝධාහර කුල කියලා හඳුන්වනවා. උපාසිකා විහාරෝති ඥාතේ බික්කුණ පස්සයේ සසංගා සංගමිත්තාසා මහතෙර තයන් වසේ උපාසිකා විහාරය යන නමින් ප්‍රසිද්ධ වේ තිබුණ භික්ෂුණී ආරාමයෙහි භික්ෂුණී සංඝයා සහිත සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වැඩ වාසය කළා. අගාරත්ය පාමොක්ක අගාරේ තත්තකාරය ද්වාදසතේසු එකස්මෙන් මහාගාරේ තපාපය දඹදිවින් භික්ෂුණීන් වහන්සේලා වැඩම වීමෙන් ඒ උපාසිකා වෙහෙර වටකොට චූලංගණය මහා ඝණය සිරිවඩ නමින් මහා ප්‍රාසාද තුනක් කෙරෙව්වා. එහි තවත් ප්‍රාසාද නමයක් කරවා 12 ප්‍රාසාදයක් ඇති වුණා. එයින් චූලංගණය නැමැති මහා ප්‍රාසාදයේ මහා බෝධි සමේතය නාවය කූපයට එකං ඒකස්මින් පියමේ කස්මෙන් අරිතං තේතේ විදං ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩමවාගෙන නැවෙහි කුමගස තැබෙව්වා මහා ඝන නැමැති අනෙක් ප්‍රාසාදයේ නැවෙහි සුක්කානම තැබෙව්වා. සිරිවඩනම් අනෙක් මහා ප්‍රාසාදයේ නැවෙන්ගෙන හබලක් තැබෙව්වා. ජාතේ අඤ්ඤානිකාය පේ අගාරාද්වා දසපිත හත්තාලක බික්කුනේ වලංජින් සෝසබ්බදා ධම්මරුචිකාදී වෙනත් නිකායන් පහළ වුණාට පසුවත් ඒ දොළොස් ප්‍රාසාදයම සම කාලයේම හත්හාලක භික්ෂුණීන් විසින් පමණක් පරිහරණය කළා. රඤ්ඤෝ මංගල හත්තේසෝ විචරන්තෝ යතා සුඛං පුරස්සක පස්සම්මේ කන්දරන්ත මෙසේතලේ කදම්බ පුප්ප ගුම්බන්ත අට්ඨාසි ගචරං චරං හත්ෙන් තත්තරතං අත්වා අකාසුං තත් ආල්හකං රජ්ජුරුවන්ගේ මංගල ඇත්රජා නිදහසේ කැමැති පරිදි හැසිරෙමින් නගරයේ එක් පැත්තක සීතල බෑවුමක කොළොම් මල් පඳුරක ගොදුරු කමෙන් සිටියා. ඇත්රජා එතනින්ට කැමැති බව දැනගත් ඇත් ගොව්වෝ ඇතා බඳින ටැඹ එතන ඉදිකොට ඇත්හල එතන හැදුවා. අතේක දිවසං අත්තේ නගන්නේ කබලනිසෝ දීපපසාදකං තේරං රාජාසෝ පුච්චිතං මනං එක් දවසක් ඇත් රජා ගොදුරු කෑවේ නැහැ රජ්ජුරුවෝ ලංකාදීප පසාදක වූ අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේගෙන් ඇතා කුමන අදහසින් ඉන්නවාද කියා ඇසුවා. කදම්බ පුප්ප ගුම්බස්මෙන් තෝපස්ස කරණං කරේ එච්චතේ මහතේරෝ මහරජස් අබ්‍රවී මහරජාණෙනි මේ කොළොම්මල් ගමුව තියෙන තැන ස්තූපයක් දකින්ටයි ඇතරදා ආසා කියලා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජරුවන්ට පැහැදිලි කළා සදතුකං තත්තුපං තූපස්ස ගර මේවච කිප්පං රාජා අකාරේසී නිච්ඡං ජන හිතේ රතෝ නිතර ජනතාවගේ යහපත උදෙසා ඇලේ කටයුතු කරන රජුරුවෝ එතන ධාතුන් වහන්සේලා නිදහන් කොට ස්තූපයකුයි ස්තූපයට වටදාගයෙකුයි ඉක්මනින් කෙරෙව්වා. සංගමිත්තා මහතෙරේ සුඤ්ඤාගාර බිලාසිනේ නාකින්නත් විහරස උසමානස තස්සසා උද්දත්තේනි සහසනස්ස බිකුණීනං හිතායච බික්කුණෝ පස්සයන් අඤ්ඤං ඉච්ඡමානා විචක්කනා ගන්්වා චේතිය ගේයන්තං පවිවේක සුඛං බුසං දිවා විහාරං කම්පේසේ විහාර කුසලමල සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ශූන්‍යාගාරයක වාසයටයි වඩාත් කැමැති. Taman වාසය කරන ඒ උපාසිකා විහාරය බොහෝ භික්ෂුණීන් ගෙනුත් අන්‍ය උපාසිකාවන් ගෙනුත් ජනාකීර්ණව තිබුණු නිසා බුද්ධ ශාසනයේ දියුණුව ප්‍රාර්ථනා කරන භික්ෂුණීන් වහන්සේලාගේ යහපතක්ම අපේක්ෂා කරන එතුමිය ඊතා නුවණින් යුක්තව වෙනත් වේකී භික්ෂුණී සේ ශාසනයක් කැමැති වෙලා ඒ චෛත්‍ය ගෘහයට වැඩම කළා නොයෙකුත් නිර්මල සමාපත්තිය වලට සමවදින්ට දක්ෂ වූ අපගේ සංගමිත්තා රහත් දෙරණින් වහන්සේ සුන්දර වූ හුදකලා සෝය වෙඳිමින් ඒ වටාගය තුල දිවා විහරණයෙන් වැඩ වාසය කළා. තේරියා වන්දනත්තාය රාජා බික්කුණෝ පස්සයන් ගන්්වා තත්ත්ගතං සොත්වා ගන්්වා තං තත්ත්වන්දිය රජ්ජුරුව සංගමේ තෙරණින් වහන්සේව වන්දනා කරන්ට භික්ෂුණී ආරාමයට ගියා. එහිදී අසන්ට ලැබුවේ භික්ෂුණීන් වහන්සේ අලුතින් සෑදූ චේතිය ගරයට විවේකී විහෙරණ පිණිස වැඩි බවයි. එතකොට රජ්ජුරුවෝ එතනට ගෙහින් ඒ උත්තමාවියට වන්දනා කළා. සම්මෝදිත්වාතය සද්දෙන් තත්තගමන කාරණං තස්සාඤත්වා අදිප්පායං අදිප්පාය විදු විදු සංගමිත්තා තෙරණින් වහන්සේ සමග සතුරු සාමේචයේ යෙදිලා උපාසිකා වෙහෙරින් මෙතනට වඩින්ට කාරණාව කුමක්ද කියලා ඇහුවා. අනුන්ගේ අදහස් තේරුම් ගන්නට දක්ෂ රජුරෝ භික්ෂුණීන්ගේ විවේක වාසයට මෙතන ෘචි බව දැනගත්තා. සමන්තාතුපගේ අස්ස රම්මං භික්ඛුනු පස්සයන් දේවානම් පිය තිස්සෝසෝ මහරජා අකරේ ඒ දේවානම් පිය තිස්ස රජුරෝ ඒ චෛත්‍ය ගෘහය වටකොට ඊතා අලංකාර භික්ෂුණී සේනාසනයක් කෙරෙව්වා. හත්තාල්ලක සමේපම්මේ තතෝ භික්ඛුනෝ පස්සයෝ හත්තාල්ලක විහාරෝති විසුතෝ සිතේනසෝ අත්හලාසල කරනාලද භික්ඛුණී සේනාසනය ඒ හේතුවෙන් හත් තාල්ලක විහාරය යන නමින් ප්‍රසිද්ධියටපත් වුණා. සුමිත්තා සංඝ මිත්තාසා මහා තේරේ මහමති තස්මින් එවා සංකප්මේසේ රම්මේ බික්කුණෝ පස්සයේ ලොවට මහත් යහපත සලසන කල්යාණ මිතුරියක් වන මහා නුවණැති ඒ සංගමිත් මහරහත් තෙරණින් වහන්සේ ඒ රම්‍ය වූ භික්ෂුණී සේනාසනයේහි වැඩ වාසය කළා එවං ලංකා ලෝකහිතං සාසන වුද්දං සංගදෙන්තෝ ඒස මහා බෝධි දුමින්දෝ ලංකාදීපේ රම්මේ මහා වේග වනස්මෙන් අට දීගං කාලමනේ කබ්බෝත යුත්තතෝති අපගේ ජයශ්‍රීමා බෝධිද්‍රම රාජානන් වහන්සේ නොඑක් ආචාර්යයන්ගෙන් යුක්තව ලංකා වාසීන්ගේ හිතසුව පිණිස බුද්ධ ශාසනයේ දියුණුව පිණිස ලංකා ද්වීපයේ රම්‍ය වූ මහමෙවුනා උයනේ බොහෝ කල සුවසේ වැඩවසනසේක. මහා බෝධින් පෝජස සම්තේ ලංකේ කස්මෙන් නරදීපා පච්චත්තිකාන හිංසයං ඒසා සම්බෝධි ධම්මතා මේ ලංකා ද්වීපයේ රජදරු වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට නිතරම පූජා සත්කාර පවත්වනවා නම් සතුරන්ට ඔවුන්ව පෙලන්ට ලැබෙන්නේ නැහැ. ඒක අප භාගතුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු මහිමයයි. සුජන ප්‍රසාද සංවේගත්හාය කතේ මහා වංශේ බෝධි ආගමනෝ නාම ඒකූන වීසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරන පිණිස කරන ලද මහා වංශේහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීම නම් වූ 19 වෙනි පරිච්ඡේදයයි